බෞද්ධ උරුමය උරුමය කියනකොට හුඟක් වෙලාවට අපිට මතක් වෙන්නේ අපිට මුතුන් මිත්තන්ගෙන් ලැබිලා තියෙන මුතුන් මිත්තන් නිර්මාණය කරපු හරි අපූර්ව සංස්කෘතික වගේම බෞද්ධ ධර්මයට අදාළ විශේෂයෙන්ම ස්වර්ණමාලික ඇත්රාජයන් වහන්සේ, ජයසිමා බෝධින් වහන්සේ ඇතුළු භෞතික උරුමයන් පිළිබඳව අපේ හිත නිබඳව නිරතුරුව හිත යොමු වෙනවා බෞද්ධ උරුමය කියනකොටම. ඒක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. ඒ උරුමය කියනකොට භෞතික උරුමයන් පිළිබඳව. නමුත් අපි ඊ타ත්ම ගැඹුරින් හිතලා බැලුවොත් මේ භෞතික උරුමයන් නිර්මාණය වෙන්න හේතු උනේ මොනවද කියලා. සුවන්වදී චෛත්‍යයන් වහන්සේ නිර්මාණය වෙන්න හේතු වුණේ. විශේෂයෙන් ජයසිරි මාබෝධින් වහන්සේ අපිට ලැබෙන්න හේතු වුණේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වීමත් ඒ උතුම් ධර්මයක් නේද? එතකොට ඒ පහළ වෙච්ච මහා උරුමය අපිට අහිමි වෙලා මේ වෙනකොට තියෙන බුදුරජාණන් වහන්සේව ජීවමානව බුදු පියාණන් වහන්සේ අපිට නැහැ මේ වෙනකොට. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ප්‍රඥාව තුලින් දැකලා දේශනා කරපු දෙයක් අපිට තියෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අනතුරුව ශාස්ත්‍රවේයන් වහන්සේ කවුද නැත්තම් මේක මෙහෙවන නායකයා කවුද කියලා අහපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ මොකක්ද ධර්මය ගුරුතන්හි සබා ගන්නට කියලා ඒ කියන්නේ මූලිකත්වය ලබා දිය යුත්තේ ප්‍රතිපත්තියටයි කියන එකයි. එතකොට එහෙමනම් ඒ ධර්මය මූලිකත්වයේ තියාගත්ත අපිට තමයි මේ ලැබිලා තියෙන අවස්ථාව ලැබිලා තියෙන්නේ ඒ ධර්මයේ මූලිකත්වයේ තියාගත්ත නිසාවෙන් තමයි අපිට බොහෝ භෞතික උරුමයන් නිර්මාණය වෙලා තියෙන්නේ. ධර්මය ගැන මහා ප්‍රසාදයක් ඇති වෙච්ච අය තමයි මේ නිර්මාණ සිද්ධ කරේ. නේද? බුදුරජාණන් වහන්සේගේ මහා පිළිරුවවල් ඒ වගේම ඒ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තියෙන මහා ස්තූප ඊළඟට හිතාගන්න බැරි ගොඩනැගිලි නේද? ඒ වගේ ඒවා අපිට උරුම වෙලා තියෙන්නේ ධර්මය තුලින්. එහෙනම් අනාගතයට යමක් උරුම වෙන්න නම් අපි යටින් තියෙන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ. ගොඩනැගිලි දිහා විතරක් බලලා ඒ වගේම ගොඩනැගිලි හදන වැඩ නැහැ. මේ ගොඩනැගිලි යටින් දෝපු වැඩ පිළිවෙල මොකක්ද? ඒ තමයි ප්‍රතිපත්තිකාමී බෞද්ධ අයගේ අතින් සුරතින් තමයි කඳුළු වලින් දාඩිය වලින් තමයි ඒවා නිර්මාණය උනේ. එහෙනම් වර්තමානයේ අනාගතයට යමක් පිරිනමන්න නම් අපිට ලැබිලා තියෙන උරුමයක් ලැබිලා කටයුතු කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කරන වැඩපිළිවෙලකට යන්නම ඕනේ. යන්නම ඕනේ. ඉතින් ඒකේ තියෙන වටිනම දෙයක් තමයි අපිට උරුම වෙලා තියෙන මහානර්ග සම්පතක් විදිහට අපි තේරුම් ගත යුතු වටිනාම කාරණාව තමයි මහා සතිපට්ඨාන දේශනාව. මොකද මුළු මහත් 84000ක් ධර්මස්කන්ධයම මේ සතිපට්ඨාන දේශනාව තුලයි අඩංගු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන්ම ගත්තොත් ඒ කායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං සුද්ධිය. ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. එද සිතේ පිරිසිදු බව පිණිස සිතක සත්‍යයගේ පිරිසිදු බව පිණිස ඒ වගේම ශෝක පරිදේය දුක්ඛ දෝමනස්ස නැති කර ගැනීම සඳහා ඥායස්ස අධිගමාය නිබ්බානස්ස චික්‍රියාය. ඒ කියන්නේ මාර්ගසිත ඵලසිත ඇති කර ගැනීම සඳහා තියෙන ඒකායන මාර්ග සතිපට්ඨානයයි කියලා ආරම්භ කරලා තියෙනවා. එකම ක්‍රමයක්. නේද? සතිපට්ඨානය. එතකොට මම මේ අත්තන්ට මෙන්න මෙහෙම කාරණාවක් මතක් කරන්න කැමති මේ උරුමය ගැන කතා කරද්දී අපිට ලොකු හැඟීමක් තියෙන්න ඕනේ ඇත්තටම. මොකද අපි මේ අපි මේ නිකම්ම නිකන් මේ මේක පාවිච්චි කරලා ඉඳීමේ තියෙන වැරද්ද ගැනයි මම මේ මතක් කරන්න යන්නේ මේ මම මෙහෙම අහුවොත් මේ අත මොකද කියන්නේ අපි අද වර්තමානයේ අපිට කැමති වෙලාවක කැමති ආකාරයට මේ වර්තමානයේ අපිට ලැබිලා තියෙන දේ භුක්ති විඳින්න අවස්ථාව තියනවද නැද්ද මොකද්ද අපිට මේ වර්තමානයේ ලැබිලා තියෙන දේ භුක්ති විඳින්න තියෙන අවස්ථාව අපේ පින්වත්නේ අතීතයේ අනන්ත අප්‍රමාණ දුක් විඳ විසුණු වහන්සේලා රහතන් වහන්සේලා නොයේකුත් දුක්ඛ ස්කන්ධයන් විඳගෙන විශේෂයෙන් හෙළයේ විසුණු වහන්සේලා මේ මේ ලැබිච්ච උරුමය අද වර්තමානයේ දක්වා අරන් ඇවිල්ලා තියෙන මට අද nirupadritaව ධර්ම කරුණු ටික මගේ ළඟට ගන්න. නේද? කොච්චර පහසු වෙලා තියනවද? අන්තර්ජාලයේ එක විනාඩි තප්පර ගානකින් අවශ්‍ය කරන සූත්‍රයක් තමයි සූත්‍ර කාරණාවක් තමන්ට ඕන ගන්න පුළුවන් தත්ත්වෙට මේවා සකස් වෙලා තියෙනවා මේක අපිට ලැබිච්ච මහා උරුමයක්. ඇත්තටම අන්තර්ජාලය භාවිත කරන කෙනෙකුට හුඟක් අය දැන් තමන්ට අවශ්‍ය කරන සූත්‍ර ධර්මය මේ ටයිප් කරන් විතරයි යන්නේ. නේද? ඒකනේ ඉක්මනින් අපි ළඟට ධර්මය ළඟා වෙනවා. කොහොම ලේසියෙන් ලේසියෙන් ධර්මය ළඟා වෙන කාලයක් තිබුණේ නැහැ. ඒවට සමහරලාට බොහෝ ස්වාමීන් දැන් අතීතයේදී සමහර අපේ එළයේ ස්වාමීන් වහන්සේලාගේම චරිත කතා බලනකොට සමහර ධර්ම කරුණු හොයාගන්න හැතැම්ම ගණන් පයින් ගිහිලා ගුරුවරු හොයලා මාස ගණන් ගුරුවරු හොයලා කැලෑවල් වල ඉන්න ගුරුවරු හොයලා සුමංගල චරිතය එහෙම අරගෙන ගත්තාම මේ චරිතවල තියෙනවා සමහර ධර්ම කරුණු හොයාගන්න විශාල පරිශ්‍රමයක් දැල්ලා තියෙනවා. අද අපිට එහෙම නැහැ. අපි අද අපිට අපිට මේ ටික ඉක්මනටම ලැබෙනවා. එහෙනම් මේ වර්තමාන නිර්මාණයක් ඒක. වර්තමානයේට මේක ළඟා වෙන්නේ අතීත දුක් හඳුළු වලින්. නේද? අතීතයේ මහා වින්ද වින්ද දුක් හඳුළු වලින් තමයි ඒවා මත ඒවා උඩ තමයි අපි මේ වර්තමානයේ විඳින්නේ. ඒතර මම වර්තමානයේ මට මේක විඳින්න පුළුවන් වෙලා ධර්මයේ විඳින්න පුළුවන් වෙලා මහා සතිපට්ඨාන දේශනාව මගේ මගේ කනට ඉක්මනින් ගන්න පුළුවන් තත්ත්වයට වර්තමානයේ සකස් වෙලා ඒ පිළිබඳ උපදෙස් ගන්න පුළුවන් තත්යකට සකස් වෙලා. වික්ෂුන් වහන්සේලා සකස් වෙලා, කල්යාණ මිත්‍රයෝ ලැබිලා කියන්නේ. ඒ වර්තමානයේ මට ලැබිලා තියෙද්දී මම ඒ වර්තමානයේ භුක්ති විඳිනවා. හැබැයි මට තේරෙනවා එහා පැත්තෙන් අනාගත පරපරට මේක නැති වෙන වැඩ පිළිවෙල හැදෙනවා කියලා. මේ වර්තමානයේ මම භුක්ති විඳිනවා, මගේ උරුමය මම භුක්ති විඳිනවා. හැබැයි මගේ ඒ විනාශ වෙන වැඩ පිළිවෙල මම දකිනවා. මේක සම්පූර්ණ විනාශ වෙනවා දකිනවා. විනාශ වීම සඳහා පිඹුරුපත් සකස් වෙනවා දකිනවා. එතකොට ඒක දැක දැක වර්තමානයේ මට උරුම වෙලා තියෙන මේ අනර්ග වස්තුව මම පාවිච්චි කරනවා. හරිද? මම අහනවා අනාගතයට උරුම වෙන්න තියෙනක විනාශ වෙනවා දැක දැක නිහඬව මම මේක පාවිච්චි කරනවා. ඒක හරිද? නේද? ඒක තුල මෛත්‍රිය අඩුයි. ඒක තුළ පරාර්ථකාමීත්වය අඩුයි. මට යමක් කරන්න හැකියාව තියෙනවා නම් මට යමක් කරන්න හැකියාව නැත්තරම නැත්තම් මම දුබල වෙලා නම් අබල දුබල වෙලා නම් නිස්සද්දව සිටීම කමක් නැහැ. විනාශ වෙනවා දැකලා මේ යන ක්‍රමයට මේ පැත්තෙන් මේ විනාශ කරන්නේ යම් යම් ආකාරයක පටු අරමුණු තියාගෙන මේ විනාශ කිරීම කිරීම තුළ අපි බලන්න ඕන හොඳට අනාගත පරපරට මේක නැතු වෙනවා. එදා මේ වගේම ව්‍යසන ආපු කාලේ එදා හිටිය සිව්වනක් පිරිස නිහඬව ලැබිච්ච දේ භුක්ති විඳගෙන හිටියානම් එතනම මේ ඔක්කොම ඉවරයි. අද අපිට මේක එහෙනම් මගේ උරුමය මම ලබා ගන්නවා විතරක් නෙවෙයි මගේ උරුමය අනිත් අයට ලබා දිය යුතු තියෙනවා. හරිද? ඒ සඳහා කරුණාවෙන් මෛත්‍රියෙන් වැඩ කටයුතු ආරම්භ කළ යුතු තියෙනවා. එකතු එකතු පාදා වෙලා කටයුතු කරන්න ඕනේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා වෙන් අපි මේ පිළිබඳව දැඩි ඉතා දැඩි ප්‍රතිපත්තියකට එන්න ඕනේ තමන් තමන් තමන්ගේ අඩුම ගානේ මං කියන්නේ තමන්ගේ අධ්‍යාත්මික දියුණුව සිද්ධ කරගන්න කාලය මේකට යොදවන්න කියලා. අපි කියන්නේ අධ්‍යාත්මික දියුණුව සිද්ධ කරගන්න කාලය නෙවෙයි. අපි හොඳින් විමසලා බැලුවොත් බොහෝ නාස්ති කරන කාලයක් තියෙනවා. බොහෝ නාස්ති කරන කාලයක් තියෙනවා අපේ ජීවිතේ. අන්න ඒ නාස්ති කරන සමහරලාවට වෙනත් දේවල් කතා කරමින්ද අනවශ්‍ය දේවල් වලට හරියට කාලේ නාස්ති කරන අන්නේ කාලයවක්වත් අඩුම ගානේ අපි අන් අයගේ ප්‍රයෝජන සඳහා මේක යොදවන්න පරාර්ථකාමී විය යුතුද නැද්ද? නේද? පරාර්ථකාමී විය යුතු තියෙනවා. ඉතින් ඒකින්ද මේ උරුමය ආරක්ෂා කරගෙන මේ උරුමය අනාගතයට උරුම කරන්න ඕනේ. ඒකින්ද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ උරුම වෙච්ච දේ තව කෙනෙකුට දෙන්න නම් උරුමය ලබා ගන්න ඕනද නැද්ද? නේද මට මට මට නිදානයක් දීලා තියෙනවා අපේ තාත්තා කියලා හිතනද ඒක මට මට ලැබිලා තියෙනවා නමුත් මට ඒක ගන්න බෑ ඒ කියන්නේ අයිතිය තියෙනවා ගන්න මොන හරි කරන්න දෙයක් තියෙනවා කියලා හිතන්නකො දැන් අපි හිතමු මේක විවර කරගන්න ඕන මේකට මේකට ලොකු මේ අපිට නිදානයක් ගේ ඇතුලේ තියෙනවා කියලා තියෙනවා දැන් මට මේක උරුමයි කවුරුත් මේක ගන්න කවුරුත් මේක ගන්න දෙන්නේ නැහැ හැබැයි මට මේක අනිත් අයට දෙන්න නම් මගේ දරුවන්ට දෙන්න නම් මම මේක මතු කරගන්න ඕනේ. නේද? නිදානේ මතු උරුම වෙලා තියෙනවා මගේ ඉඩමේ තමයි තියෙන්නේ මම දන්නවා. හැබැයි මේක මතු කරගත්තේ නැත්නම් කොහොමද කාටවත් දෙන්නේ? නේද? ඒ වගේ අපිට ධර්මයේ උරුම වෙලා තියෙනවා. ඒ ධර්මයේ උරුම වෙලා තියෙනවා. Tamange සිත තුළින් ඒ ධර්මයේ මතු කරගත්තේ නැත්නම් අනාගත පරපුරට මේක දෙන්න නැහැ. ඒ කියන්නේ මේ අනිත් දේවල් දෙනවා වගේ මේ පොතක් පතක් දෙනවා වගේ වස්තු සම්පත් දෙනවා වගේ නෙවෙයි ධර්මය දීම කියන එක. ධර්මය දෙන්න නම් තමන් ධර්මය ලබා ගන්න ඕන. අපේ ළඟටම ඇවිල්ලා අපිට උරුම වෙලා තියෙන ධර්මය අපේ ජීවිතය තුළින් අපි යම් ප්‍රමාණයකට හෝ අත්දකින්නවා නම් මම හැමදාම කියන්නේ තමන් අත්දකින්න ප්‍රමාණය තමයි අන් අයට කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් ඒක සංවේදී වෙන්නේ නැහැ. නැත්තම් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒකින් දා අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හරි කල්පනා කරලා ශාසනය වෙනුවෙන් හරි කල්පනා කරලා ගෙදර ගින්න අම්මෙක් හරි වැඩිහිටි තාත්තෙක් හරි Taman නිවැරදි ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් එයා තුළ විද්‍යමාන වෙන්න පටන් ගන්නවා මහා උසස් ගති ගුණයන්. හරිද මහා දැරීම්. ඒවා හොඳටම පේන්න අනිත් අයට හිතාගන්න බැරි හ්ම් පුදුම වෙනවා. කෝ තරහ යන්නේ නැහනේ. හ්ම් එක්කෝ ඊ타මත්ම ඍජු තීරණ ගන්නවනේ නේද මේ මහා මහා මහා අපිට දරුවෝ තරුණ අය කල්පනා කරනවා අපිට හිතන්නවත් බැරි තරම් මහ පුදුම නිවීමක් තියෙනවානේ අපේ අම්මගේ අපේ තාත්තගේ එයාලා කියන වචන එයාලා කරන දේවල් ඒ ඒ ගන්න තීරණවල මහා පරිණත බවක් මහා පෞරුෂයක් මහා ශක්තිමත් බවක් තියෙනවානේ අන්න එතෙන්ට වැටෙන්න ඕනේ එතකොට තමයි අන්න අනිත් අයව ධර්මයට ගන්න පුළුවන් වෙන්නේ. මං අපේ අම්මා වගේ වෙන්න ඕනේ. දරුවෝ කල්පනා කරනවා. මං පොඩ්ඩක් නැත්තම් සැලෙනවා. හ්ම් මට පොඩ්ඩක් නැත්තම් මගේ මගේ ජීවිතය දුර්වල වෙලා. හ්ම් ඊළඟ પરම්පරාව කල්පනා කරන්නේ අපේ එක්කෙනෙක් එක ගෙදරක පින්නන්නේ තරුණ කෙනෙක් හරි. දන්නවද සමහර තරුණ දරුවෝ නිසා දෙමාපියෝ ධර්මයට අපව අවස්ථා තියෙනවා. සමහර දුවලා පුතාලා ඉන්නවා. එයාලා තමන්ගේ තරුණ දෙමාපියන්ව ධර්මයේ පැත්තට ගත් අවස්ථා එහෙනම් කාටත් පුළුවන් මේ ඔක්කොම කරන්න අපිට ලැබෙන අවස්ථාව තමයි මගේ ළඟ කුහකකමක් තියෙනවා නම් මගේ ළඟ ඊර්ෂ්‍යාවක් තියෙනවා නම් මගේ ළඟ ක්‍රෝධයක් තියෙනවා නම් මගේ ළඟ වෛරයක් තියෙනවා නම් මගේ ළඟ මොනවා හරි අසත්පුරුෂ ධර්මයක් තියෙනවා නම් සාමාන්‍ය සමාජයේ අසත්පුරුෂ தත්ත්වයට පත් වෙන පරිසරයේදී සාමාන්‍ය සමාජය අසත්පුරුෂ බවට පත් වෙන පරිසර තියෙනවානේ. එවැනි පරිසරයකදී මම ගහක් ගලක් වගේ ඉන්නවනම් හරිද? මම ගහක් ගලක් වගේ ඉන්නවනම් අන්න මට පුළුවන් මේ මේ කටයුත්තේදී ලොකු පෞරුෂයක් වර්ධනය කරගන්න. මට මේ ළඟදී හම්බ වෙනවා මේ මෞතුමියට සහාය පියතුමාට ගෞරවයක් වශයෙන් මම මේක මතක් කරන්න ඕනේ. මම හිතන්නේ නාමික වශයෙන් මතක් කරන්නත් මට පුළුවන් මම ඒක කරන එක හොඳ නැහැ කියලා දකුණු පළාතේ එක යුවලක් හම්බ වෙනවා. මේ මේ පියතුමා ඇත්තටම හිතාමත්ම හොඳින් ඉගෙන ගත්ත කෙනෙක්. මෙයාගේ දරුවා අවුරුදු 16ක් 17ක් ලෙඩ යම්කිසි ලෙඩකින් පීඩාවටපත් වෙනවා. ඉතින් ඒ අවුරුදු 16ක් 17ක් මේ තාත්තා විශාල කැපකිරීමක් කරලා ඒ දරුණු රෝගයෙන් මේ මේ දරුවා සම්පූර්ණයෙන් මුදවා ගන්නවා. මේ මුදවගෙන කෙටි කාලයක් ඇතුළත මොකද වෙන්නේ? එයාගේ නෝන මහත්තයාට එක්තරා රෝගයක් හැදෙනවා. ඒ තමයි මේ මස්තිෂ්කය දියවීමක් වෙනවා. ඒක තාම වයසකට ගියාම සිද්ධ වෙන දෙයක්. නමුත් තරුණ කාලෙත් මේ වගේ කාරණාවකටපත් වෙනවා. ඉතින් පත් වුණාට පස්සේ දරුවෝ තුන්දෙනා ඉද්දි මේ අම්මා ටික ටික ටික ටික එක තැනකට වැටෙනවා. එක තැනක ඉඳන් වැඩ කරන්න වෙනවා. ශරීරය ඔසවා ගන්න බැරි වෙනවා. ඒ වගේ අකර්මණ්‍යතාවලටපත් වෙනවා. කෙටි කාලයක් නෙවෙයි නමුත් මෙතුමියගේ තියෙන මානසික ශක්තිය මගේ ඇස් දෙකෙන් දැක්කා. එතකොට හැම වෙලෙම ඉන්නේ hina වෙලා. හැම වෙලෙම ඉන්නේ තෘප්තිමත් වෙලා. කතා කරගන්න අපහසුතාවත් කතා කරගන්න අපහසුතාවයෙන් ඉඳගෙන උනත් කියන්නේ හොඳට hina වෙලා කතා කරන්නේ මේක මගේ කර්මයක් මම මේ ජීවිතේ මොකුත් වැරද්දක් කරලා නැහැ. නමුත් මම හරි සන්තෝෂයෙන් ඉන්නේ. මොකද මම මෙහෙම ඉඳගෙන හරි සම්පූර්ණයෙන්ම මම දරුවෝ ටික ඉතා නිවැරදිව සකස් කරාය කියන කාරණාවත් ඒ වගේම අනිත් පැත්තට හැල්ල බලන ජීවිත තෘප්තිමත් බවත් බණ අහනවා. බණ අහමින් ඉතින් ඇඳට වෙලාමයි ඉන්නේ. නමුත් හැබැයි හොඳට hina වෙලා කතා කරලා ඉන්න කොච්චර වටිනවද කියලා බලන්න කොහොමද ඒ? ප්‍රායෝගිකව නේද? එතකොට ඒ ධර්මයේ තුල පෝෂණය වීම. එතකොට අපේ පින්වත් මේ එහෙම පෝෂණය වෙලා ඉන්න නිසාවෙන් මේ ඇඳේ ඉන්න අම්මා දකින්න දරුවන්ට ඇති වෙන්නේ ලොකු ලොකු තෘප්තියක් ලොකු හැඟීමක් ලොකු පෞර්ෂයක් සහ ආධ්‍යාත්මික ශක්තියක් අපිත් මෙහෙම වෙන්න ඕන කියලා. හරි මේ හැමදේම බලන්න ඇඳක ඉඳගෙන හරි අවශ්‍ය කරන පණිවිඩය ලෝකෙට දෙන්න පුළුවන් දෙයක් ඉතාලශන. එතන තියෙන්නේ මානසික ස්ථාවරභාවය. මානසික ස්ථාවරභාවය Taman තුලින් ඇති කර ගැනීම Tamanට උරුම කරගත්තා වෙනවා ධර්මය. දායාද කරගත්තා වෙනවා ධර්මය. Taman ඉතා නිවැරදි ඉතා පෞරුෂයකින් යුක්ත කරුණාවන්තම හැම නිමේෂයකම කරුණාවෙන් කටයුතු කරන මෛත්‍රියෙන් කටයුතු කරන පරිණතව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න නම් ධර්මයෙන් පෝෂණය වෙන්නම ඕනේ. ඒ පෞරුෂය තමයි ඒ ඒ தත්ත්වය තමයි තවත් කෙනෙකුට ධර්මයේ ප්‍රචාරය කරන්න තියෙන ඊළඟ પરම්පරාවට ධර්මයේ උරුම කරලා දෙන්න තියෙන වටිනම ක්‍රමය තමයි ආදර්ශයෙන් මේක ක්‍රියාත්මක භාවයට ගැනීම. ආදර්ශයෙන් මේක ක්‍රියාත්මක භාවයට ගැනීම. අර පියතුමා දැන් අවුරුදු ගාණක් දරුවට සලකලා තමන්ගේ නෝන මහත්තයාගේ සියලු කටයුතු ටික තමන්ගේ අතින් කරමින් ඒ මදිවට අන් අයත් අභිභවායන තරමටම ධර්මය තුල පෝෂණය වෙමින් කටයුතු කරනවා. ධර්ම සම්බුද්ධ ශාසන චිරස්ථිතිය සඳහා විශාල මෙහෙයක් සිද්ධ කරමින් කටයුතු කරනවා. ඉතින් ඒ වගේ ආදර්ශ සම්පන්නව කටයුතු කිරීමෙන් අන් අය ගස්සනවා. අන් අය ගැස්සීමකට පිගැස්සීමකට පත් කරනවා. මේ වගේ කටයුතු. මේ හැම දිනාටම පුළුවන් ඒක ගැන දැඩි අදහසක් ඇති කරගෙන මම ඉස්සෙල්ලා මම කරන්න ඕන ධර්මය උරුම කරගන්න ඕනේ. එතකොට ධර්මය උරුම කර ගැනීමේදී අපි මේ නොසැලෙන தත්වයකට ඉක්මනින්මපත් වෙන ක්‍රමවේදයක් තමයි අපි මේ මේ සතිය සාකච්ඡා කරේ වේදනානුපස්සනාව. ඉතින් මම අද මේ වේදනානුපස්සනාවත් හින්දාම තමයි ඒක ගැන කතා කරපු හින්දාම තමයි අද උරුමය තුලින් අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය තමයි සතිපට්ඨානය කියන එක ගැන සාකච්ඡා කරන්න කල්පනා කරේ. මේ මොනවද පහ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ? ඒකෙන් අපිට මොනවද ලැබෙන්නේ? මම ඒවා ලබාගෙනද කියලා කතා කරන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද ඔය නොසැලෙන ගුණය ඇති කරගන්න අපේ චින්තනය වෙනස් කරගන්න ඕනේ. මොනවද සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ? අපි වෙනයි තියෙන්නේ. මගේ සම්පූර්ණ විස්තරේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. මගේ විස්තරය තියෙනවා. අනුන්ගේ විස්තරෙත් තියෙනවා. එහෙනම් අනුන්ගේ විස්තරය හොයාගන්න හරි කැමති වෙන කට්ටිය. අනුන්ගේ විස්තරය හොයාගන්න කැමති නම් මොකද කරන්න ඕන? සතිපට්ඨාන දේශනාව අධ්‍යයනය කරන්න ඇයි ඉති අජ්ජත්තන් වා බහිතාවාසිය තමන්ගේ සහ අනුන්ගේ විස්තරේ හරියටම හරියටම තියෙන එකේ. තමන්ගේ සහ අනුන්ගේ විස්තරේ හරියටම තියෙනවා එකේ. ඉතින් ඒකින්ද ඒ අනුන් ගැන උනන්දුව තියෙනවා නම් තමන් ගැන උනන්දුව තියෙනවා නම් එහි යථාභූත ස්වરૂපය කියන්නේ ඇත්තම සත්‍යය දැන ගැනීම සඳහා පිවිසෙන්න මහා සතිපට්ඨාන සූත්‍රයට ඇතුල් වෙන්න. හරි ඒක මොනවද තියෙන්නේ කියලා බලන්න. මොනවද මේක තියෙන්නේ? කය පිළිබඳ සියලු විස්තර ටික තියෙනවා. හරිද? කය ආශ්‍රිතව තියෙන මේ ඉන්ද්‍රියන් හටගෙන තියෙන ඉන්ද්‍රියන් වල ඉන්ද්‍රියන් වලින් ඇති වෙන වේදනා පිළිබඳ සියලුම යථාභූත ස්වરૂපයේ අත తත්ත්වය තියෙනවා. එහෙනම් හැම දෙයකටම මුල් වෙන සිත කියන්නේ මොකද්ද කියලා සිත පිළිබඳ සියලු විස්තර හේතු සහගතව මොකද්ද ඒක තුලින් අපි කරන්න ඕන දැනගන්න ඕන කියලා සියලු විස්තර මේකේ තියෙනවා සහ සංඥා සංකාර ආදී කියලා කියන ධම්ම පිළිබඳව සියලු විස්තර මේකේ තියෙනවා. ඔය පහ ඇරෙන්න රූප වේදනා සංඥා සංකාර විඥාන ඇරෙන්න මන් ළඟවත් බාහිර ලෝකෙවත්වත් වෙන මොකවත් නැහැ. හරිද? ලෝකේ තියෙන ඔක්කොම ගත්තොත් එහෙනම් ওই පහ ඇතුලේ තියෙන. ওই පහෙන් තමයි ඔක්කොම හැදලා තියෙන්නේ. එහෙනම් මං ගැන තොරතුරුත් අනුන් ගැන පට්ටන්දරේ. නේද? අපේ මිනිස්සු කියන්නේ පට්ටන්දරේ දොඩනවා කියන්නේ අනුන් ගැන තොරතුරු ටික හොයාගන්න ඕන නම් සතිපට්ඨාන සූත්‍රයේ බලන්න හොඳ ඕපොදු පුරික හොයාගත්ත හැකි අනුන් ගැන සහ තමන් ගැන නොදන්න කරුණු ටික දැනගන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්නේ? සතිපට්ඨාන සූත්‍රයේ තියෙන නම මොනවද? කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා කියන මේ අපේ ජීවිත සකස් වෙලා තියෙන කොටස් හතරේ තියෙන සත්‍ය తত্ত্বය මොකක්ද කියලා හොයාගන්න ක්‍රමවේදයේහි ලක්ෂණ තෝරගන්න ක්‍රමවේදය තියෙනවා. මේක පුදුමේ කියන්නේ මේකෙන් ලැබෙන ලාභය තමයි පින්වත්නි මෙහි ඇත්ත తත්වය වටහා ගන්නා වූ පුද්ගලයාට ඒ පිළිබඳව මේ වෙනකම් යම් වැරද්දක් සිද්ධ වෙලා තිබුණාද ඒ සියලු වැරදි නිවැරදි බවට පත් වෙනවා වැරදි අවබෝධ ඇත්ත දකින තත්ත්වයටපත් වෙනකොට තණ්හාවක් ඇති කරගන්න දෙයක් නැති බව තේරෙනවා උදාහරණයක් ගත්තොත් ලස්සනට පිරියම් කරපු රත්තරන් ගාලා තියෙන මැටි කලයක් ආවරණය කරලා තියෙනවා මේක ඇතුළේ බරට තියෙනවා කට්ටිය කියන මේක ඇතුළේ තියෙන රත්තරන් කියලා. ඉතින් ඒක ඒක රත්තරන් කියලා කියනකම් අනිත් තව කට්ටියක් කියනවා ඉතින් ඕක ඇතුළේ රත්තරන් තිබ්බට ඕක ගැන හිත හිතින් ඉඳපා ඕක ගැන ආසාවෙන් ඉඳපා කියලා ඉතින් ආසාව වයින් කරන්න කියලා. ඉතින් රත්තරන් කියලා දන්නකම් ආසාව වයින් කරන්න හරි අමාරුයි. නේද? හරි අපි හිතමුකෝ අපේ අපිට එහෙම එකක් ලැබිලා තියෙනවා මේක විවර කරන්නයි මගේ අදහස. මොකද මේ ටික ලබා ගන්න කියලා. නමුත් මේක නිවැරදිව විවර කරපුවා. මේක උසන් දුවපු අය නෙවෙයි විවර කරන්න නැතුව උසන් දුවපු අය හිතන් ඉන්නේ මේක ඇතුලේ රත්තරන් තියෙනවා කියලා. නමුත් යම් කිසි කෙනෙක් මේක විවර කරලා බලනකොට මේක ඇතුලේ තියෙන්නේ පොඩි පොඩි පොඩි පොඩි ගල් කැටණක්. එයා දැනගත්තා නම් මේක ගල් කැට තියෙන්නේ කියලා. බරට තිබ්බ රත්තරන් නෙවෙයි කියලා. දැන් එයාට මොකද වෙන්නේ? බලෙන්වත් ඒක ගැන ආය තණ්හාවක් උපදින්නේ නැත්තේ ඒකේ අර්ථවත් දෙයක් නැහැ කියලා දැක්ක හින්දා. හරි? එතකොට අපි තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මේ සත්වයාය පුද්ගලයාය කියලා අපිට දැනෙන අපි එක එකව ප්‍රාර්ථනා කෙරෙන නොයේකුත් ආකාරයේ මේ විකාර විප්‍රකාර ගති වලින් යුක්තව තියෙන මේ තමන්ගේ සහ අනුන්ගේ කියලා ගන්න ජීවිතය එහි ඇත්ත తত্ত্বය කොයි මොහොතක හරි අපි විමසා බලා දැනගත්ත ගමන් මොකද වෙන්නේ මේවා ගැන තියෙන තණ්හාව තණ්හාව නැති වෙලා යනවා. තණ්හාව නැති වෙලා යනකොට මොකද වෙන්නේ? තණ්හාව නැති වෙන්න හේතුව අර රත්තරන් කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ ගල් ගැට වගේක් ගැන කියලා විනිවිද දකිනවා. අපිව විනිවිද දකිනකොට පින්නත් තණ්හාව උපදින්න තැන නැති වෙනවා. තණ්හාව උපදින්න තැන නැති වෙනවා. ඒකින්දයි ශෝක පරිදේව නැති වෙන දුක් දුම්නස් නැති වෙනවා. ශෝක පරිදේව දුක් දුම්නස් කියන වේදනාකාරී දේවල් දුක් වේදනා දුකට හේතුව උනේ තණ්හාවයි නේද දුකට හේතුව උනේ තණ්හාව එහෙනම් ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම නැති වෙන්න නම් අයින් වෙන්න ඕන තණ්හාවයි සතිපට්ඨාන දේශනාව තුළ අපිට ලැබෙන දේ තමයි තණ්හාව අයින් වෙන වැඩ පිළිවෙල හරිද ඒ කියන්නේ ඇත්ත අවබෝධ වෙනකොට තණ්හාව අයින් වෙනවා දැන් උදාහරණයකට යම් උදාහරණයකට අපි ගියොත් එහෙම ආනාපාන සති නැත්නම් ධාතු මනස්කාරය එහෙම නැත්නම් ඉරියාපත මේ විදිහට නොයෙකුත් කායානුපස්සනාවේ නොයෙකුත් ආකාරයේ භාවනා කරගෙන සති සම්පජාන්නේ මේ වගේ හැම පැත්තකින්ම තියෙන දේවල් තියෙනවා මේ හැම කාරණාවකදී අසුභ භාවනා විශේෂයෙන් මේ හැම කාරණාවකදීම සිද්ධ වෙන්නේ අපි මේ කය පිළිබඳව හිතාගෙන හිටිය විදිහ නෙවේ බව අපිට පසක් වෙනවා. එහෙම එකක් නෙවේ බව පසක් කරන ඒක අමුතුම අමුතු සිහියක් ඉදීමක්. ඒ කියන්නේ මෙච්චර කල් තිබ්බ දේවල් මං හිතාගෙන හිටිය දේවල් නෙවෙයි මෙතන තියෙන්නේ. මගේ ශරීරය ගැන මට සංකල්පය තියෙනවා. ඇත්ත తත්ත්වය මොකක්ද කියලා. අපි අර හැමදාම කියනවා වගේ දැන් ඔය මම නේද මගේ කියලා අපිට ලොකු අදහසක් තියෙනවානේ. හරිද? දැන් මම කියන මේ කෙනා කවුද කිඳමන්ද කියලා හෙව්වොත් අපි මේ ශරීරයට කතා කරන්නේ මම කියලාද මගේ කියලාද නේද දැන් නිකන් නිකන්ම තාකිතියෙන් තාකිතියෙන් අපි හැමදාම කියපු කාරණාව කාය මතක් කරනවා මේ ශරීරය ගත්තොත් එහෙම ඒක මම කියන කෙනාට අයිති ශරීරය නේද අපි එහෙමනේ කියන්නේ ඒතර කියන මගේ කියලා මගේ ඇහැ මගේ කන මගේ නාසය මගේ දිව මගේ බඩ ওই විදිහට මේක මම කියන කෙනාට අයිති වේදනාව ගත්තොත් ඒත් එහෙමයි මගේ වේදනාව කියලා අපි කතා කරන්නේ. එහෙනම් මම කියන කෙනාට අයිති දෙයක් ඒක. එහෙනම් ඒක මම වෙන්නේ නැහැ නේද? මම මම මෙහි මගේ වේදනාව මම සහ මගේ වේදනාවනේ එතකොට. සංඥාව මගේ මතකය මගේ නේද? මගේ මගේ දැනුම මට මම මට හඳුනාගත හැකි දේ කියලා එහෙනම් ඒවට කියනවා මගේ කියලා. ඒක සංඥාව කියන්නේ මම කියන කෙනාට අයිති සංඥා. මම කියන කෙනාට අයිති කය. මම කියන කෙනාට අයිති වේදනාව මම කියන කෙනාට අයිති සංඥාව ආදරය වගේ දේවල් සංස්කාර වලට වැටෙනවා මම කියන කෙනාට අයිති සංස්කාර ඊළඟට විඥාන නේද එතකොට මම කියන කෙනාට අයිතියි මගේ කියන අපි කියන්නේ මගේ ඇහි පෙනීමේ දැනීම මගේ ඇහි මගේ කනේ ඇසීමේ දැනීම එහෙනම් විඥානය ඇති වෙන්නේ මගේ මගේ විඥානය මගේ සංස්කාරය මගේ සංඥා මගේ එහෙමනේ අපි කතා කරන්නේ මගේ මගේ කියලානේ. එතන මම කියන්නේ. නේද? එතකොට මේ විදිහට අපි කෙටියෙන් ඕක මම දීර්ඝ වශයෙන් ගොඩක් සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් මම හිතන බොහෝ දෙනා අහලා ඇති එක කියලා ඒකයි මම ඒක මේ වෙලාවේ කියන්නේ නැහැ. ඒතර මම කියන්නේ මම කියන්නේ මොකද්ද කියලා බලපුවාම එතන මම කියලා කෙනෙක් හොයාගන්න නැති වෙනවා. හරිද? ඇත්තටම මෙතන තියෙන වැඩ පිළිවෙල පිරික්සලා බලනකොට මම අහෝසි වෙනවා. හරිද? මම මම කියන එක අහෝසි වෙලා යනවා අපිට. එතකොට මොකද වෙන්නේ? අපිට ගැටලුවක් එනවා මොකක්ද එතකොට මේ මම කියන්නේ කියලා. ඒකත් එක්ක දැන් අපි ඉස්සෙල්ලා කියන්නේ මගේ ශරීරය, මගේ වේදනාව, මගේ සංඥාව කියලා. ඒවත් નિවරදිව පිරික්සලා බලන්න ඕනේ අපේ පින්නත් නේ. පිරික්සලා බලනකොට තේරෙනවා මේ ශරීරය මගේ කියලා ගන්න බෑ. මේක මොකද මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි. මේක එක්තරා නීතියකට ක්‍රියාත්මක වෙනවා. දැන් අපි අද වේදනානුපස්සනාව හොඳට මේ දින මේ දින ටිකේ සාකච්ඡා කරා. එතකොට අපිට හොඳටම තේරෙනවා වේදනාව කියන එක මගේ කියලා ගන්න බෑ. ඒක මං දන්නේවත් නැති වෙලාවක මට කිසිම පාලනයක් නැති වෙලාවක මට නේද කිසි මගේ කිසිම අදහසක් නැති වෙලාවක මගෙන් කිසි අවසරයක් නැතුව ඇති වෙලා නැති වෙලා යන එක. නේද? එහෙනම් වේදනාව මගේ කියලා ගන්න බෑ. ඒ වගේමයි සංඥාව කියන එක මගේ කියලා ගන්නත් බෑ. හැබැයි කාරණා සහිතව පිරික්සලා බලන්න ඕනේ. ඇත්තටම අනුන්ගේ දේවල් වල තියෙන ලක්ෂණ වගේක් තියෙනවානේ. අනුන්ගේ දේවල් වල තියෙන ලක්ෂණ අපි පිරික්සලා බලුවොත් එහෙම අපිට තේරෙනවා මේකෙත් ඒ ලක්ෂණ ටිකම තියෙනවා කියලා. එන එක මගේ කියලා ගන්න පුළුවන්කම නැහැ. ඊළඟට බලන්න සංස්කාරය ආදරය වගේ දේවල් ගත්තොත් අපි ඊයේ පෙරදත් ඔක් කතා කරා. පටන් ගන්න වෙලාවක් මට කියන්න බෑ. ඉවර වෙන වෙලාවක් කියන්න බෑ. අඩු වෙන වෙලාවක් කියන්න බෑ. වැඩි වෙන වෙලාවක් කියන්න බෑ. නවතින වෙලාවක් කියන්න බෑ. සැඩ පහරක් වෙන වෙලාවක් කියන්න බෑ. නේද? ඉතින් ව්‍යසන වෙන වෙලාවක් කියන්න බෑ. එකක්වත් මට කියන්න බෑ. උපදින උපදින සංස්කාරය හැටියට ජීවත් වෙන්න සිද්ධ වෙලා නම් ඒවා මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. විඥානය ඒත් එහෙම මට ඕන වෙලාවට හටගන්නෙත් නෑ මට ඕන වෙලාවට නැති වෙන්නෙත් නෑ මට ඕන තැන හටගන්නෙත් නෑ නේද එහෙනම් ඒවා මගේ කියලා ගන්න බෑ ඉතින් හොඳට හොඳට විමසලා බලනකොට මේ කාය වේදනා චිත්ත ධම්ම කියන දේවල් වලට මේ ලෝකේ මගේ කියලා ගන්න දෙයක් නැති බව මට වැටහෙන්න පටන් ගන්නවා මම කියලා සංකල්පයක් මිසක් මම කියලා මෙන්න මේ මාත්‍රය තියෙනවා මම කියලා මෙන්න මේ මාත්‍රය තියෙනවා කියලා මාත්‍රයක් හොයන්න නෑ මේ ලෝකේ. රූප પરම්පරාවකවත් නාම પરම්පරාවකවත් දෙකෙන් එකවත් නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නේද? රූප කියලා මේ ලෝකේ තියෙනවා ගස් කොළ ගස් කොළ නේද? එක එක එක එක එක එක දේවල් ඊටමතර මේ ජීවි කියලා කියන දේවල් වගේක් තියෙනවා. මේ කිසිම තැනක මෙන්න මේ කෑල්ලටයි මම කියන්නේ මෙන්න මේ කෑල්ලටයි අනුන් කියන්නේ කියලා හොයන්න නැහැ. හරිද? ඒ වගේම මම මේ කැලේ වේදනාව කියන එක ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ අනුන් කියලා ගන්නත් බෑ සංඥාව කියන එක ලෝකෙම හැදලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් මේ පහම මම කියලාවත් මගේ කියලාවත් ගන්න බෑ මේ හැඟීම ඇති වෙන්නේ මේක පිරික්සීමෙන් අපේ කට්ටිය මොකද කරන්නේ සතිපට්ඨාන දේශනාවට අනුව කටයුතු කරමින් වරද්දව ගන්නවා රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කියෝ කියෝ ඉන්නවා එහෙම කියෝ කිහිපයටේ අදාළ හැඟීම් උපදින්නේ නැහැ. මගේ සහ මගේ නොවන දේවල් ගැන අපිට තියෙන හැඟීමක්ද නැද්ද? අපි ඔකට හැමදාම ගන්න කුලී නිවසක් ගැන. කුලී නිවසක් ගැන මගේ නිවස කියලා කවදාවත් අදහසක් එන්නේ නැත්තේ ඒක කාරණා සහිතව දන්න හින්දා. එහෙනම් කාරණා සහිතව පංචපාදානස්කන්ධය විමසීමෙන් අපිට තණ්හාවෙන් අල්ලන්න දෙයක් නැති බව තේරෙනවා. අන්ත අපිට පාටම අදහසක් කරන වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ මේක මම දැනගෙන ජීවත් වෙන ඉතින් එහාට. අන්න එහෙම දැනගෙන ජීවත් වෙන්න අවශ්‍ය කරන සම්පූර්ණ වැඩපිළිවෙලක් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ලැබිලා තියෙනවා. ඇයි අපිට ශෝක පරිදේව ඇති වෙන්නේ? මං කිව්වොත් බලාපොරොත්තු කැඩෙන හින්දා. දුක් දුම්නස් ඇති වෙන්නේ ඇයි? බලාපොරොත්තු කැඩෙන හින්දා. නේද? එහෙනම් බලාපොරොත්තු කැඩෙන්නේ ඇයි? බලාපොරොත්තු තියෙන හින්දා නේද එහෙනම් ඔන්න මම අවවාදයක් දෙන්න යන්නේ අදින් පස්සේ කිසිම දෙයක් ගැන බලාපොරොත්තුවක් තියන්න එපා අදින් පස්සේ කිසිම දෙයක් ගැන බලාපොරොත්තුවක් තියන්න එපා කියලා කිව්වොත් හා කිව්වොත් එතන කරන්නේ සිටීද නැද්ද හා එන මම අදින් පස්සේ බලාපොරොත්තු තියන්න නැතුව ඉන්නා ඇත්තටම ඒක පුළුවන් නම් මම ඉන්නවා එතන හා මම අදින් පස්සේ බලාපොරොත්තු තියන්නේ නැතුව ඉන්නම් කිව්වොත් ඒක මගේ වැඩන්නේ. මං අහන මෙයාත්ගේ ඒක කරන්න පුළුවන්ද? මේ එහෙම හිතපු ගමන් කරන්න පුළුවන් නම් මම ඒක හදාගන්න පුළුවන්. ඇත්තටම අපිට කරන්න වෙන්නේ ඒක කරනවා නෙවෙයි ඒක කෙරෙන தත්වයකට අපේ මනසපත් කරන්න ඕනේ. ඒක කෙරෙන්න ඕනේ. කෙරෙන්න අරින්න ඕනේ. ඒක අපි හැමදාම අමතක කරන දෙයක්. හරි ලොකු අදිස්ථාන කරනවා මං කරන්න මං කරන්න කියන්නේ ඒක කෙරෙන තත්ත්වෙටපත් කරන්න ඕනේ. මොකද ඒක මගේ වැඩ නෙවෙයි හින්දා. බලාපොරොත්තු ඇති නොවන තත්ත්වයකටපත් කරන්න ඕනේ. එතකොට ඔන්න කෙනෙක් අහනවා ආම්දුරන්ට වැරදිලා වගේ පොඩ්ඩක්. බලාපොරොත්තු ඇති නොවන තත්ත්වයටපත් කරන්නේ එතකොට කවුද? ඒ තත්ත්වයටපත් කරන කෙනා මම නෙවෙයිද? හොඳ ප්‍රශ්නයක් ඒක. අහකට තියෙන ප්‍රශ්නයක්. හරිද? ඒ ඒ කියන්නේ පිළිවෙත් පුරන්නේ සිටීද? ඒවා තමයි කේස් පැනල් තර්ක කියලා ඉදිරිපත් කරන තර්ක. පිළිවෙත් පුරන්නේ දැන් අපි හිතමුකෝ බලාපොරොත්තු ඇති නොවන தත්ත්වයට පත් කරන්නේ කවුද කියලා අහපුවාම මං අහනවා බලාපොරොත්තු ඇති වෙන්නේ නැති තත්ත්වයක්. නැත්නම් අපි හිතමු වෙන වෙන උදාහරණයක් ගමු. හිත පාලනය කිරීම කිරීම ගමක මේක තේරෙන්න ඕන හින්දා අර වචන වැඩි හින්දා හිත පාලනය කරනවා නෙවෙයි හිත පාලනය කෙරෙන්න ඕනේ. කෙරෙන தත්ත්වෙට පත් කරගන්න ඕනේ. හිත පාලනය කෙරෙන විදිහට හිත සකස් කරගන්න ඕනේ. මොකද හිත පාලනය කරනවා නම් එතන කරන කෙනෙක් සිටී කියලා තර්ක කරන්න පුළුවන්. හිත පාලනය කරනවා නෙවෙයි හිත පාලන කෙරෙන தත්වෙට පත් කරන්න. එතකොට අපිට නිකන් අහන ප්‍රශ්නයක් විතරනේ රටට එන ප්‍රශ්නයක්. එහෙනම් හිත පාලනය කෙරෙන தත්වෙට පත් කරන්නේ මම නෙවෙයිද? හරිද? හිත පාලනය කෙරෙන தත්වෙට පත් කරන්නේ මම නෙවෙයිද කියන ප්‍රශ්නේ එනවා. මට පුළුවන් නම් හිත පාලනය කෙරෙන தත්තෙට පත්කරනද හිත පාලනය කෙරෙන தත්තෙට මට හදිසිය පත්කරන්න පුළුවන් නම් ඉතින් දැන් කරන්නකෝ ඔන්න ප්‍රශ්නේ ධාමයේ ධාමයේ දිහා බලන්න ධාමයේ තියෙන අර ලක්ෂණයමයි හිත පාලනය කෙරෙන தත්තෙට පත්කරන්න මට පුළුවන්කම නැත්තේ ඇයි ඒ සඳහා මට කල්යාණ මිත්‍රයා ධර්ම ශ්‍රවණය කියන ඒවා ලැබෙන්න ඕනේ. හරිද? ඒවා ලැබුණොත් ඒකයි මේ උගුරේ රහ වෙනකන් බණ කියන්න වෙන්නේ. නේද? ඇයි අපි මෙච්චර කියන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ ඔච්චර ධර්ම දේශනා කරේ? නේද? ඒ දේශනාව ඇහෙන ඒක දේශනාවෙම තියෙනවා. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන ඒ නෛර්යානික ධර්මය ඒ මුල මැද අග යහපත් වූ කල්යාණ වූ ධර්මය ඇහෙන පින්වන්ත කුල පුත්‍රයන් කුල දියණිවරුන් මේ ධර්මයේ ඇහිලා මේ ධර්මයේ ඇහිලා ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං සංකල්පිතං කියන ආකාරයට පිරිසිදුවම පරිපූර්ණවම මම මේ ධර්මයේ තුල හැසිරෙන්න ඕනේ කියන අදහස් ඇති වෙලා ඥාති පරිවර්තයන් භෝගස්කන්ධයන් අතහැරලා ධර්මයේ තුලට එනවා පැවිදි පිරිමිට එනවා කියලා බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් ඇහෙන්න ඕනේ. ඒ ඇහිච්ච එක හේතු වෙලා තමයි පාලනය කරන වැඩපිළිවෙල සිද්ධ කෙරෙන්නේ. හරිද? එතකොට එතනත් කරන කෙනෙක් නෙවෙයි ඒක කෙරෙන්න නම් ඒකයි බුදුරජාන් වහන්සේ කියන අපිට මෙච්චර ශ්‍රද්ධාවක් උපදින්න ඕනේ. උපදින්නේ මේ තල්ලුව දැම්මේ කවුද? නේද? මේ තල්ලුව දැම්මේ කවුද කියන එක. දැන් අර ඉතර අපේ පුංචි ළමයි දැනුත් සමහර අය කරනවා. ඔය මේ කාඩ්බෝඩ් කෑලි කාඩ් පැක් වගේ ඒවා අරගෙන ඔය කිසි ගානකට දෙකට නමලා නේද උල වගේ හදලා පොලිමර් තියලා තට්ටුවක් දාන අරක පෙරිලා යන්න නේද එතකොට පළවෙනි එක පෙරළුවා පෙරළුවේ ඇඟිල්ල පළවෙනි එක පෙරලන්න හේතුනේ ඇඟිල්ල දෙවෙනි එක පෙරලන්න හේතුනේ පළවෙනි එක තුන්වෙනි එක පෙරලන්න හේතුනේ දෙවෙනි එක ඔය විදිහට 20 වෙනි එක පෙරලෙන්න හේතු උනේ 19. ඔන්න මම කියනවා 20 වෙනි එක පෙරලෙන්න හේතු උනේ ඇඟිල්ල. 20 වෙනි එක පෙරලෙන්න එහෙම කාඩ් පොලිම පෙරළුණා. 20 වෙනි එක පෙරලෙන්න හේතු උනේ ඇඟිල්ල කිව්වොත් නෑ කියන්න පුළුවන්ද? නෑ කියන්න බෑ. ඇයි? පළවෙනි එක පෙරලුවේ ඇඟිල්ලනේ. <laughs> අන්න ඒ වගේ නේද අපි තමයි මේ ධර්මය තුල අපිට නැවත නැ එතකොට 20 වෙනි එක පෙරලපු කෙනෙක් ඉන්නවද? ඒක පෙරළුණා. පෙරළුනේ හේතු ඇතුව. එහෙනම් අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ තල්ලුව දැම්මා. එහෙනම් අපි කෙලස් වලින් පෙරලි පෙරලි නේද? කෙලස් කෙලස් වලින් නැගී සිටින්න නැතුව කෙලස් වලට ප්‍රතිවිරුද්ධ වැඩ පිළිවෙල අපේ අතින් සිද්ධ වෙනවා. ඉතින් ඒ සිද්ධ වෙන එතකොට එතකොට කෙනෙක් අහයි බුදුරජාණන් වහන්සේ කොහොමද ඒක කරේ? ඒකත් ඉබේ පහළ වෙච්ච එකක් නෙවෙයි පාරමිතා ශක්තිය. නේද? පාරමිතා ශක්තියෙන් එහෙනම් මේකේ එහා කොන හොයනකොට අන්තිමට අපිට මතුවෙන්නේ මහා බෝසත්ත්වයන් වහන්සේගේ කැපකිරීම. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපිට ලැබිච්ච මේ ලාභය තමයි මේ තියෙන්නේ. එතකොට මේක තුලින් අපි කවදා හරි තේරුම් ගන්නේ මම මගේ කියලා ගන්න දෙයක් නෑ. මම මගේ කියලා ගන්න දෙයක් නෑ. මොකද මෙතන තියෙන්නේ ක්‍රියාවක් කියන එකයි. හරි? එතකොට මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව වඩන කෙනාට හොඳට තේරෙනවා මේක නිස්සිත නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි මොනවද ශුන්‍ය ආත්ම වශයෙන් ශුන්‍යයි කියලා. ඒක අපි පැහැදිලි කරලා දෙලා තියෙනවා මේ ශරීරය ගත්තොත් අපි එහාට මෙහාට කරකවන මේ ශරීරය කොයිතරම්නම් මේ ශරීරයේ කිසිමම කිසි අංශුවක් කිසිම දෙයක් දන්නවද? මම අහන්නේ මේ ශරීරයේ දැන් අපි හුස්ම ගන්නවා. මේ පෙරහළ දන්නවද හුස්ම ගන්නවා කියලා? බඩට ආහාර වැටෙනවා. බඩ දන්නවද ආහාර වැටෙනවා කියලා? මේ ශරීරයේ භෞතිකව තියෙන කිසිම අංශුවක් කිසිම දෙයක් දන්නේ කිසිම දෙයක් දන්නේ නැති මේ මේ මෝඩ ශරීරය නැත්තම් නේද? මේ මොලයක් නැති ශරීරය. මේක මොකුත් නැහැ. මේක මේක මේකේ කිසිම දෙයක් අඩුම ගානේ මේ අහවලාව නිරූපණය කරනවා කියලාද මොනවද මේක තියෙනවද? මස්ලේ, කටුන ආහාර, ඇට ඇට මිදුළු මේ ඔක්කොම නිස්සත් නිජීව ආත්ම වශයෙන් ගන්න බෑ ඒවා එහෙම වුණා කියලා මට මෙහෙම පොකුරට අරගෙන හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනේ කියලා බෑ මොකද හැම වෙලේම දිනනවා මේක හැම වෙලේම දාඩි දානවා හැම වෙලේම නියපොතු දානවා හැම වෙලේම දිරනවා හැම වෙලේම ආහාරයෙන් නැවත සකස් වෙන මේක මේක තියෙන්නේ හොඳට පරිණත නුවණකින් බැලුවොත් මේක මේක නිකන් ෆැක්ටරියක් වගේ එක පැත්තකින් යමක් අතුරු කරගෙන අනිත් පැත්තෙන් දිර දිර යන යමක් නැවත සකස් කර කර සකස් කර කර එක්තරා ආවේනික ක්‍රමයකට සකස් කර කර තියෙන එක කර්මාන්තාලාවක් වගේ තමයි මේ ශරීරය කියලා කියන්නේ. ඒක තේරෙනවා. ඒක තෝරගන්න තමයි හැම වෙලෙම ඇති වෙන නැති වෙන හැම වෙලෙම නැවත සකස් වෙන සත්වයේ පුද්ගලයෙක් කියලා ගන්න බැරි කිසි තේරුමක් ගැනීමක් නැති එක්තරා ක්‍රියාවක් තමයි මේ ශරීරය කියන එක තේරෙනවා ආනාපාන සතියෙන් ධාතු මනසික ඉරියාපත පබ්බයෙන් සති සම්පදානයෙන් ධාතු මනස්කාරයෙන් ඔය හැම කමටහනකින්ම නව සිවතික වලින් මේ හැම එකකින්ම පින්නත් මේ අවබෝධයට එන්න පුළුවන්කම තියෙනවා. එකකින් එකක් හරියට වඩන කෙනෙකුට මේ අවබෝධයට එන්න පුළුවන්කම තියෙනවා. මොකක්ද මේක නිස්සත්තයි, නිජීවයි, ශුන්‍යයි කියලා තමන් තුළින් දැක ගැනීමට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන தত্ত্বය ඒක කරගන්න අපිට මේක අවස්ථාව ලැබිලා තියෙනවා අපි කරගන්නේ මේක නිවැරදිව විමසන කෙනෙකුට අසුභ භාවනාව නිවැරදි වෙන්න සැලකෙනවා බලන්න අන්තිමට තියෙන්නේ මොකද්ද ඉති අජ්ජත්තංවා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා කාය කායાનුපස්සී සති ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් හරති නේද එතකොට මේකේ ඇතිවීම නැතිවීම මේ ශන මාත්‍රයේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැති වෙන බව අත්දැක ගන්න මානසික தත්ත්වය සකස් කරගත්තාම මේ කය පිළිබඳව තියෙන මම මගේ කියන බලාපොරොත්තු ඇති වෙන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා වෙනත් නේ මොකද අනුන්ගේ දෙයක් ගැන බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ කුලී නිවස ගැන බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඉතින් කුලී නිවස හා සර්ව සමව මේක දැනෙන්න පටන් ගත්තා. කුලී නිවස හා සමානව මේ ශරීරය දැනෙන්න පටන් ගත්තාම මේකේ තියෙන වෙනත් ක්‍රියාවලියක්. මට මගේ කියලා ගන්න පුළුවන් ක්‍රියාවලියක් නෙවෙයි. මේක දියවිවි යන එක පැත්තකින් හැදෙන අනිත් පැත්තකින් සැවෙවි යන නේද? යම්කිසි වැඩපිළිවෙලක් මේක මට ගැඹුරු දැනීමකට එන මේක මට මාත්‍රයක්වත් අයිති නෑ කියලා අතුලාන්ත අවබෝධයකට එන්න පුළුවන්. මේකයි තියන්නේ කියලා අතුලාන්ත අවබෝධයකට එනකොට අනිත් ඒවා ගැන අනිත් ඒවා ගැන කවර කතාවක්ද? නේද? එතකොට අන්න අපිට තියෙන පීඩන ඔක්කොම නැතිලා යනවා. හදිසිය පහළ වෙච්ච මුණු පුරා අනේ මගේමයි මගේ දිහාමයි බලන්නේ මාත් එක්කමයි ඉන්නේ අනේ මගේ මගේ මගේම කියලා අදහස් එන්නේ නැහැ මුණු පුරාව හොරතල් කරනවා මුණු පුරාව මුණු පුරාගේ වැඩ කටයුතු ටික කරලා දෙනවා නමුත් හොඳට තේරෙනවා මේක මට අයිති වස්තුවක් නෙවෙයි මේක මට අයිති වෙන්නේ කොහොමද මේක මෙයාටවත් අයිති නැහැ ඉතින් අන්න එතනයි පෞරුෂය හැදෙන්නේ. එතනයි අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් වෙන්නේ අපේ පින්නත්නේ. එතනින් තමයි අපි නිදහස් වෙන්නේ. බලාපොරොත්තු අන්න ඒ ඒ අවබෝධයටපත් වෙන විදිහට ධර්මය භාවිතා කරපුවාම මොකද වෙන්නේ? අපිට අඬන්න, දොඩන්න, වැළපෙන්න දෙයක් නෑ. හරිද? එතකොට යුතුයකම් ටික හරියටම කරනවා. යුතුයකම් කරන කෙනා කවදාකවත් පසුතැවෙන්නේ නැහැ. නේද? එතකොට හුදකලා වෙනකොට සන්තෝෂයෙන්ම ඉන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ කාටද? නිවැරදි ජීවිතයක් ගත කරපු යුතුයකම් කරපු අයට. අනිත් අයට පසු කාලිනව හෝ කොතන හරි තැනක හුදකලා වෙනකොට මොකද වෙන්නේ? වැරදි කරපු අයට එතකොට යුතුයකම් නොකරපු අයට ඒ හැම කෙනෙකුටම හුදකලා මාත්‍රය සුවදායක නැහැ. එයාගේ ජීවිතේ සුවපත් නැහැ කියන්නේ ඒකයි. එයා තනියෙන් දෙපා වැරදි වැඩ කරපුවා තනි වෙන්න එපා තනි වෙච්ච ගමන් මොකද වෙන්නේ? පිහිපාරවල් එන්නේ. නේද? කඩු කිනිසි වලින් අයින්නවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද හුදකලා සුවයක්වත් විඳින්න බෑ වැරදි කරන අයට. ඉතින් මේ වැරදි කරන්නේ මේ බලාපොරොත්තු වැඩි වෙලා වැරදි අවබෝධය නිසා වැරදි කරනවා. ඒක කය ගැන අපි කතා කරා වගේම ඇතිව නැති වෙන වේදනාව, රිදීම් වේදනාවක් කියන්නේ කකුල රිදෙනවා, අත රිදෙනවා, හිත රිදෙනවා. මේ වේදනාව දන්නවද මේ කොහොමද? ඒ වේදනාවද මගේ ජීවිතය කියලා කියන්නේ නැහැ ඒක නිස්සත්ත්ව නිජීව ආත්ම කොට ගන්න බැරි එක්තරා ක්‍රියාවලියක් ඒ වගේමයි සංඥාව සංඥා මාත්‍රය ගත්තොත් එතනත් එහෙම ගන්න පුළුවන් දෙයක් නෑ හොඳින් විමසලා බලන කෙනෙකුට තේරෙනවා ඒක ක්‍රියාවක් විතරයි සිද්ධියක් විතරයි ඒ වගේමයි සංස්කාරය. දැන් අපිට මේ දැනෙන ආදරය, අපිට දැනෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මාන්නේ මේක ඇති වෙලා ඒ වෙලාවෙම නැති වෙලා යන එකක්. ආයෙ ඒ જાතියම එකක් පටන් ගන්නවා. ආයෙ නැති වෙනවා. නේද? ඒ ඇති වෙන හැඟීම මෙලෝදයක් ගන්නෙ නෑ. ඇති වුණාද නැති වුණාද කියලාවත් දන්නේ නැති මගේ වසඟයට ගන්න බැරි මට පාලනයට ගන්න බැරි අනිත් අයට පාලනයට ගන්න බැරි කවුරුවත් කරපු කරවපු දෙයක් නොවන ක්‍රියාවක් විතරයි වෙනවා. ඒක තේරුම් ගත්ත අපිට ඊටාම ලොකු අවබෝධයක් ඇති වෙනවා මේක තේරුමක් නැති වැඩක් මේක සත්‍ය පුද්ගල නෙවෙයි කියලා. ඒ වගේමයි විඥානයත්. ඉතින් මේ කාරණාවල් පහ පිළිබඳව අපිට නිවැරදි අවබෝධය ඇති වෙනකොට අපිට සංහාව එකට එන්නේ නෑ මට අයිති නැති දෙයක් ගැන මට සංහාව මේක අයිති අයිති නෑ අයිති කරගන්නත් බෑ. සමහර අයිති නැති දේවල් ගැන අපේ පින්නත් තරහ සංහාව එනවා. අයිති කරගන්න පුළුවන් කියලා දැනෙනකොට. හරිද? එතකොට මට අයිතිත් නෑ මට කවදාකවත් අයිති කරගන්නත් බෑ කියලා දැනුනහම යම අපිට තණ්හාව උපදින්නේ නැතු වෙනවා. හරිද? බලාපොරොත්තු නැති වෙනවා. බලාපොරොත්තු නැති වෙනකොට ඒ කියන්නේ තණ්හා සහිත බලාපොරොත්තු නැහැ සැලසුම් තියෙනවා. හරිද? අධික බලාපොරොත්තු නැහැ. සැලසුම් තියෙනවා මේක උනොත් මේක මෙහෙමයි මේක උනොත් මේක මෙහෙමයි කියලා තියෙනවා. සාමාන්‍ය ජීවිතේ. එතකොට බලාපොරොත්තු නැත්තම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. බලාපොරොත්තු කැඩෙන්නේ නැත්තම් දුක් නැහැ. එහෙනම් අපිට උරුම වෙච්ච මේ සතිපට්ඨාන දේශනාව ගැඹුරෙන් අධ්‍යයනය කරන්න කියලා අපි ආරාධනා කරන්නේ. මේක තමයි උරුමය. තමන් මේක අධ්‍යයනය කරොත් වෙනවත් නේ තමන් තුළ ඇති වෙන මනා පෞරුෂය මම හැමදාම කියන්නේ ඒකයි මනා පෞරුෂය තමන්ව දකින අනිත් අයව ධර්මයට ආකර්ෂණය කරනවා. වචන 100කට වැඩිය වටිනවා නිවැරදි එක ක්‍රියාව. වචන 1000කට වැඩිය වටිනවා නිවැරදි. ඒ කියන්නේ වචන වටිනාකම නැහැ කියන එක නෙමෙයි ඊට වැඩිය වටිනවා ක්‍රියාවක්. තමන්ගේ පැත්තෙන් ගත කරන නිවැරදි ජීවිතයක් වෙන්නත් නේ අනිත් අය ධර්මයෙන් නඹු කරනවා. එහෙනම් මම මේක උරුම කරග මට ලැබිලා තියෙන උරුමය උරුම කරගන්න. ලොතරැයියක් ඇදුනහම ගිහිල්ලා ඒක ගත්තේ නැත්නම් ඉතින් ඒක අහෝසි වෙයි. නේද? උරුම වෙලා ලොතරැයියක් ඇදලා දැන් උරුම වෙලා. එහෙනම් ගිහිල්ලා ඒ මුදල ලබා ගන්න ඕනේ. යන්න නැතුව හිටියොත් ඒ වගේ මට උරුම වෙලා තියෙනවා මහා නර්ග වස්තුවක් ධර්මය කියලා මහා සතිපට්ඨානය කියලා. ඒක ඉස්සෙල්ලා ගන්න. අරගෙන අනිත් අයට දෙන්න. ගන්න නැතුව දෙන්න පුළුවන්ද? උරුම වුණාට විතරක් මදි. එහෙනම් මෙච්චර වටින දේවල් උරුම වෙලා තියෙන සමහර අය ඒ උරුමය පාවිච්චි කරන්නේ නැහැ. ඒකින්ද හැමෝම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. අපිත් මේ ධර්මයේ තුලින් පෝෂණය වෙලා අන් අයටත් ශ්‍රද්ධාව උපදින විදිහට කටයුතු කරලා මේ ජීවිතයත් සාර්ථක කරගෙන සසර ජීවිතයත් සූපපත් කරගෙන අපි හැමදෙනාම තුරු නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න.